සමන්තා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ත සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත්වන කාලෝ අයං බදන්තා ධම්මත්වන කාලෝ අයං බදන්තා ධම්මත්වන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝ ච බික්කමේ සම්මා සමාධේ ඉද බික්කමේ බික්කෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පේති සුඛං පඨමඥානං උපසම්පද්ද විහෙරති පින්වත්නි තවත් දින 7ක භාවනා කරලා ඒ භාවනා අවසානයේ කෙරෙන ධර්මදේශනේට කන් දීමටයි මේ හැමදෙනාම සූදානම් වෙන්නේ විශේෂයෙන් මේ පස්වෙනි වාරේ භාවනා වැඩසටහනකදී සමාධි භාවනාව පිළිබඳව ප්‍රගුණතාවයක් ඇති කරවීමට තමයි ඒ දින ටිකේ භාවනා කටයුතු කරන්නේ. සමාධි භාවනාවටම වෙන් වෙච්ච භාවනා දින හතක් තමයි මේ පින්වතුන් මේ අද අවසන් කරන්නට යෙදුනේ. තමන්ගේ සමාධි භාවනා මාර්ගය පිළිබඳවත් විස්තර කර දෙමින් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨයකොත් විස්තර කර දෙමින් මේ කාල සීමායේ පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ නිසා හැම දෙනාම හිතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තව තවත් තමන්ගේ සමාධි විදර්ශනා භාවනා ගුණ වැඩි දියුණු කරගෙන අවසානයේදී තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් උතුම් අමා මහ නිවන් දකින්නට අදිස්ථාන කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳව විස්තර කරන දේශනාවකින් සුළු කොටසක් මා පළමුවෙන් මාත්‍රකාවසයෙන් සබාගත් කතමෝ ච භික්ඛවේ සම්මා සමාධි මහණෙනි සම්මයක් සමාධිය කියන්නේ කුමක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ වචන අපිට තනි වචනයකින් සම්පූර්ණ තේරුම ගන්නට බෑ ඒක කෙටි විස්තරයකින් යුතුව කියා දෙන්නට ඕනේ වචනේ තේරුම. එතකොට සම්මා සමාධි අපි සාමාන්‍යයෙන් කියනම යහපත් එහෙම නැත්නම් නිවැරදි සමාධිය කියලා. මේකේ හරියටම එන අර්ථය නම් යම් සමාධියක් වැඩිමෙන් නිවන් මගට බහින්න පුළුවන්ද නිවන් මගේ ගමන් කරනවද යම් සමාධියක් වැඩිමෙන් අවසානයේදී නිවනට පැමිණෙන්නට පුළුවන්ද අන්නේ වගේ සමාධියකට තමයි සම්මා සමාධි කියලා දේශනාවේ සඳහන් වෙනවා. සමාධිය කියන්නේ හිත එක අරමුණක පිහිටවා ගන්න ධර්මතාවය. නොයෙක් අරමුණු ඔස්සේ විසිරෙන්නට නොදී තමන් සමාධි භාවනා වශයෙන් ගත්ත අරමුණේම හිත පිහිටවාගෙන හිත හොඳට එකඟ කරගෙන පවත්වා ගැනීම තමයි සමාධිය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි සම්්‍යක් සමාධිය කුමක්ද? ප්‍රශ්නාර්ථයක් නඟලා ඒ සමාධිය පිළිබඳව විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති මහණෙනි මේ ශාසනයෙහි යෝගාවචරය භාවනා යෝගී තනත්ත කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන මේ අංග පහෙන් යුක්ත සමාධියට එළඹ වාසය කරනවා මේ දේශනාවේ සඳහන් වෙන සමාධිය අර්පණා සමාධිය කියන එක. සාවේදියකින් ප්‍රථම ධානය පිළිබඳව තමයි මේ දේශනාවේ සඳහන් අපි ඒ ගැන ඩිංගක් විමසා බලමු. ඉද බික්කවේ බික්කු මහණෙනි මේ ශාසනයේහි යෝගාවචර භික්ෂුව විවිච්ඡේව කාමේෂු කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන් කියන්නේ තමන් කැමති වෙන දේවල් වලට දැන් අපි මේ වාසය කරන්නේ කාම ලෝකයක මනුෂ්‍ය ලෝකය දෙව් ලෝක කියන මේවා කාම ලෝක හැටියට සැලකෙන මේ මනුෂ්‍ය ලෝකේ වුණත් නිවන ධාන මාර්ගඵල කියන මේවා ඇරුණයින් පස්සේ කියන සේරම දේවල් කාම වස්තු තමයි. ඒ කාම කියනකොට තව ආකාරයකින් වස්තුකාම ක්ලේශකාම කියලා දෙආකාරයකටපත් වෙනවා. මා කලින් සඳහන් කළේ වස්තුකාම කියන ඒවා තමයි. ඇසට ප්‍රිය කරන රූපාදිය කනට ප්‍රිය කරන ශබ්දාදී දේවල් සැකෙමින් මේ ලෝකයේ තියෙන සියලුම දේවල් කාම වස්තු තමයි. ඒවට කියනවා වස්තුකාම කියලා. ඒ වස්තුකාමයන් පිළිබඳව යම්කිසි ආශාවක් කැමැත්තක් ඇති වෙනම නම් ඒකට කියනවා ක්ලේශකාම කියලා. මේ තැන්වලදී අදහස් කරන්නේ ක්ලේශකාම කියන එක තමයි. වස්තුකාම කියන මේ දේවල් අපට ඉවරයක් කරන්නට බෑ. අපිට ආසාවක් ඇති වෙච්ච දේවල් කඩලා බිඳලා විනාශ කර දැම්මට එයින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ කාම වස්තුන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව අයින් කර දමන්නට ඕන. ක්ලේශ කාමය කියන එක අයින් කරන්නට ඕන. ඉතින් මේ දේශනාවේ අදහස් කරන්නේ විවිච්ඡේව කාමයේහි කියනකොට කාමයන් පිළිබඳව තිබෙන්නා වූ සියලුම ආශාවන් රාගාදී සිතවිලි අයින් කරලා යටපත් කරලා දමලා වෙවෙච්ච අකුසලයේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා කාමයන්ගෙනුත් වෙන් වෙලා අකුසලයන්ගෙනුත් වෙන් වෙලා මෙතන අකුසල කියනකොට බොහෝ සෙයින් අදහස් කරන්නේ මේ භාවනා යෝගීන්ට බාධා කරන ප්‍රබල බාධාවන් වන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම මේවට නීවරණ කියන්නේ හිත වහගන්නවා කුසල පැත්තට යන්න නොදී භාවනා යෝගීන්ටත් කාටත් මුලදීම ඇතිවෙන ලොකුම බාධකය තමයි මේ නීවරණ කියන පහ ප්‍රධාන කෙලෙස් පහ අනේවා තමයි ගොරෝසු බරපතල අකුසල් විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඔය කියන කාමච්ඡන්ද ආදී අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා. එතකොට කාමයන්ගෙනුත් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිත වූ ඒ වගේම විවේකයෙන් චිත්ත විවේකය කියන එකෙන් පහළ වෙච්ච ප්‍රේතිය සුඛය සහිත වූ ඊළඟට සිතේ ඒකාග්‍රතාවය කියන එක. මේ සූත්‍ර පාඨයේ ඒක ප්‍රකටව මතුවලා ඉන්නේ නැහැ. නමුත් මේ ධ්‍යාන භාවනා සමාධි භාවනාවේදී හැම තැනම ඔය කාරණා පහ දේශනා වෙලා තියෙනවා. විතරකය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන මේ අංග පහ. මේ අංග පහ පහළ වීමෙන් තමයි සමාධියක් පිහිටන්නේ. ඒ සමාධිය පිහිටීමට කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් ඈත් කරලා සිත එකඟතාවයට පත් කර ගැනීමට මේ විතර්ක ਵਿਚාරාදී අංග පහ බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා මේ විතරකාදී අංග සමාධි අංග ප්‍රධාන වශයෙන් අරපණා සමාධිය කියන ප්‍රථම ඥාන සමාධියේ පටන් තමයි බලවත්ව ඇති බැරි. ඊට ඉස්සෙල්ලා අපි භාවනා කරනකොට උපචාර සමාධිය කියලා එකක් පහළ වෙනවා. මේ උපචාර සමාධියේදී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ යෙදෙනවා. සමාධිය පිළිබඳව නොයෙක් ප්‍රභේද බෙදීම් තියනම ඒවා මේ අවස්ථාවේදී විස්තර කිරීමට ගන්නෙ නැහැ ප්‍රධාන වශයෙන් කාටත් ප්‍රයෝජනවත් වෙන අර්පණා සමාධිය උපචාර සමාධිය කියන මේ දෙක පිළිබඳව කෙටි විස්තරයක් කර දීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවේ අරපණා සමාධිය පිළිබඳව තමයි විස්තර උනේ. ඒ අර්පණා සමාධිය පහළ වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ හිතේ ඇතිවෙන සමාධිය තමයි උපචාර සමාධිය කියන්නේ. මේ දෙකේ වෙනස උපචාර සමාධිය කියන එක කාමාවචර සමාධිය. අර්පණා සමාධිය කියන එක රූපාවචර සමාධියක්. උපචාර සමාධියේදී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහ යෙදෙනවා. නමුත් ඊතා බලවත්ව යෙදෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයෙන් තමයි අංග පහ යෙදෙන්නේ. ඒ වුණාට ඒ උපචාර සමාධියේදී ප්‍රණීවරණයන් කියාපු බරපතල කෙලෙස් ධර්මයන් ඈත් කිරීමට යටපත් කිරීමට තරම් ප්‍රමාණවත් වෙන ආකාරයට උපචාර සමාධියේදී මේ විතරකාදී අංග පහළ වෙනවා ඒකට කියන්නේ නානාක්ෂණිකව පහළ වෙනවා කියලා. නානාක්ෂණිකව පහළ වෙනවා. පහම එක සැරේ පහළ වෙන්නේ නැහැ උපචාර සමාධියට. තුන හතරක් වාගේ ගණනක් තමයි වරින් වර පහළ වෙන්නේ. අර්පණා සමාධියේදී මේ අංග පහ පහළ වෙනවා. ඊටාම බලවත්ව පහළ වෙනවා. ඊළඟට එකතම පහළ වෙනවා. ඒකට කියන්නේ ඒකක්ෂණිකව පහළ වීම කියලා. ඒ විතරක ਵਿਚාර ප්‍රේතිසුඛ ඒකාග්‍රතා කියන අංග පහ එකවරම හිතේ පහළ වෙනවා. අනේම පහළ වීම නිසා තමයි ඉතා බලවත් ආකාරයෙන් මේ අර්පණා සමාධිය කියන එක පිහිටන්. උපචාර සමාධිය වඩලා විදර්ශනාවට බහින්න පුළුවන්. අර්පණා සමාධිය වඩලත් විදර්ශනාවට බහින්නට පුළුවන්. අපි ගෙනියන මේ භාවනා වැඩසටහන් වලදී උපචාර සමාධිය තමයි භාවනා යෝගීන්ගේ හිත්වල පහළ වෙන්නේ. අර්පණා සමාධිය පහළ කර ගන්නට නම් විදර්ශනා භාවනාවන් අත්තර දමලා සමාධිය පැත්තටම බැහැලා jigatoම සමාධිය වඩන්නට ඕන. එහෙම ක්‍රමානුකූලව වැඩිමෙන් ඒ අර්පණා සමාධිය කියන එකටපත් වෙන්න පළමුවෙන්ම ප්‍රථම ධානය කියන එකටපත් වෙන්නට පුළුවන්කම ඇති වෙනවා. මේ සමාධි වැඩි දියුණු කර ගන්නට පුළුවන්. තමන්ට ප්‍රගුණ කර ගන්නට පුළුවන්. තමන්ට අවනත කර ගන්න කීකරු කර ගන්නට පුළුවන්. සමාධියක් උපදවා ගැනීම පමණක් කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සමාධිය වැඩි දියුණු කරන්නට දැන් උපචාර සමාධියක් උපදවා ගත්තනම් ඒක නැවත නැවත සේවනය කරමින් වැඩි දියුණු කරන්නට ඕන. එහෙම ශක්තිමත් කරගෙන ප්‍රගුණ කරගෙන තමයි තවත් ඉදිරියට භාවනා කරන්නට ඕන. එහෙම කලාම තමයි කවදාහරි තමන්ට ඒ අර්පණා සමාධියටපත් වෙන්නට පුළුවන්කම ඇති වෙන්නේ. උපචාර සමාධි අර්පණා සමාධි කියන මේ දෙකේ තා ප්‍රධාන වෙනස්කම් තියෙනවා උපචාර සමාධියේදී 100ට 100ක්ම හිත තැම්පත් කරන්නට පුළුවන් කමක් නැහැ ඉඳලා හිටලා භවංගය කියන එකටත් වැටෙනවා උදාහරණයක් වශයෙන් ගත්තාම උපචාර සමාධිය කියන එක අල්ලාගෙන නැකිතෙන දරුවෙක් වගේ. දේ දරුවා අඩි කීපයක් යනම නැවත වැටෙනම නැවත අඩි ගණනාවක් යනවා නැවත වැටෙනවා ওই විදිහට තමයි යන්නේ. ඒ වගේ මේ උපචාර සමාධිය කියන එකත් වරින් වර වරින් වර භවංගය කියන එකට වැටෙනවා. එහෙම භවංගයට වැටි වැටි තමයි උපචාර සමාධියේ පවතිනවා. නමුත් නිතරම භවංගයට වැටෙනව නෙමෙයි වරින් වර අතරෙන් පතර භවංගය කියන එකට වැටෙන්නට පුළුවන්. අර්පණා සමාධිය ප්‍රගුණ කරගත්තාම එහෙම වෙන්නේ නැහැ. යම් කෙනෙකුට අර්පණා සමාධියක් ධානයක් පහළ වුණා නම් සමහර විට මට ධානයක් පහළ වුණා කියලා ඒ තනත්තාට නොවැටහෙන්නත් පුළුවන්. ඒක සොයා ගැනීමට කරන්නට තියෙන්නේ අවශ්‍ය කරන කටයුතු කරමින් තමන් උපදවාගත් සමාධියට නැවත නැවත යන්නට ඕන සමවදින්නට ඕන අදිස්ථාන කර කර තමන් උපදවාගෙන තියෙන සමාධියට සමවදින්නට ඕන. එහෙම නැවත නැවත සමාධිය ප්‍රගුණ කරනකොට ඒ අර්පණා සමාධිය කියන එක බලවත් පිහිටා සිටින. එහෙම බලවත් පිහිටා සිටියාම තමයි ධානයට සමවදිනවා සමාධියට සමවදිනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපේ සිතේ සිරිත චිත්ත වේති වලින් තමයි මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ. චිත්තවිලි කරලි කරලි තරංග තරංග වගේ එහෙමයි අපේ හිත වැඩ කරන්නේ. ඒවට කියනවා චිත්ත වීති කියලා. ඒ එක චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක් වෙනවා. ජවන් සිත් කියලා හතක් කියනවා. මේ එක චිත්ත වීතියක ජවන් සිත් හතක් පමණයි පහළ වෙන්නේ. ඔය චිත්තක්ෂණ 17 කියන එක පහළ වෙලා නැවත භවංගයට යනවා ආයි චිත්තක්ෂණ 17ක් පහළ කරනවා එහෙම තමයි හිත වැඩ කරන්නේ. මේ අර්පණා සමාධියක් වැඩි දියුණු කරගෙන ප්‍රගුණ කරගත්තා. අර ජවංශෙත් හතේ කියන නීතිය ඉක්මවා යන්නට පුළුවන් වෙනවා. ජවංශෙත් හත 8 9 10 වෙනවා. 15 20 25 30 40 50 ඔය විදියට වැඩි වෙලා යනවා. අන්තිමට සිය දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් මේ ජවන් සෙත්තියන ඒවා පවත්වාගෙන ඒ වගේ විශාල ප්‍රමාණයක් ජවන් සෙත් පහළ වුණාට පස්සේ තමයි භවංගය කියන එකට බහිනවා. ධානයේට සමවැදෙනවා කියන්නේත් මේක තමයි. අදිස්ථාන කළා ප්‍රගුණ කළා ධාන සිත් වලින් ජවං සිත් වලින් යුතුව වාසය කරනවා තමන්ගේ අදිස්ථාන කාල සීමාවට අනුව ඒක තමයි ධානයේට සමවැදෙනවා කියන්නේ මේ විදිහට උපචාර සමාධියේදී ඒ වගේ භවංගයට නොබැහැ වාසය කරන්නට බෑ. අර්පණා සමාධියේදී භවංගයට නොබැහැ වාසය කරන්නට පුළුවන්. මේ දෙකේ ආනිසංසය ගැන සලකා බලනකොට යම් කෙනෙක් මේ උපචාර සමාධි භාවනාව වඩලා දියුණු කරගෙන හිතට හොඳට ප්‍රගුණ කරගෙන හැබ්බැහි කරගෙන වාසය කළොත් මරණ මොහොතේදී පවා තමන්ගේ පුරුදු කරගත්ත උපචාර සමාධියේ බලය ලැබුණොත් ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා සතර ආපාදුකින් මිදීමට දිව්‍ය මනුෂ්‍ය වශයෙන් ඉපදීමට ඒ උපචාර සමාධිය කියන එකේ බලය තියෙනවා තමන්ගේ ජීවිතාවසානයේ දක්වා ආරක්ෂා කරගත්තොත් සතර ආපාදයෙන් මිදෙලා දිව්‍ය මනුෂ්‍ය වශයෙන් ඉපදීමට බලය ලබලා දෙනවා ඒ උපචාර සමාධිය කියන එක. ඊළඟට අර්පණා සමාධිය වැඩි දියුණු කරගෙන වාසය කළොත් තමන්ගේ ජීවිතාවසානයේදී තමන් උපදවාගත්තේ අර්පණා සමාධිය ධාන ඒවා හිතට පහළ වෙලා තිබුණොත් ඒ අනුව ඒ ධානයට අනුව ඊට ආයතේ බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා. අර්පණා සමාධියෙන් වෙන්නේ ඒකයි. උපචාර සමාධියෙන් කාමසුගතිය කියන මනුෂ්‍ය දිව්‍ය වශයෙන් උත්පත්තිය ලබලා දෙනවා. හොඳින් ප්‍රගුණ කරගෙන වාසය කළාම අර්පණා සමාධියෙන් අවසාන මොහොත දක්වා රක්ෂා කරගෙන හිටියොත් මේ සමාධි බලය. ඒ සමාධියට ආйти බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබනවා. මෙන්න මේ විදියට තමයි මේ දෙකේ මතු අනාගත ප්‍රතිඵලයේ විපාක. ඉතින් මේ අර්පණා සමාධියෙත් උපචාර සමාධියෙත් පිහිටන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා අංග පහක් තියෙනවා. මේ සමාධි අංග පහ ගැනත් තේරුමක් ඇති කරගන්නට ඕන. විතර්කය කියලා කියන්නේ නිතරම අරමුණට නංවන ස්වභාවය. විතර්කය කියන්නේ ඒ අරමුණේ හසුරවන ඒකෙම ක්‍රියා කරන ස්වභාවය මේකේ උපමාවට පෙන්වලා තියෙනම ඈත අහසේ උකුසු වැනි පක්ෂීන් පියාසර කරන ඒ පක්ෂීන් කීපවරක් පියාපත් ගහලා ඉන්පසුව පියාපත් සලන්නේ නැතුව අහසේ වටේ කැරකෙන ස්වභාවයක් තියෙනවා. ඒ මුලින්ම පියාපත් ගහන්න වගේ තමයි විතර්කය කියන එක. නිතරම භාවනා අරමුණට නංවන ස්වභාවය. එහෙම නැංගුවහම පස්සේ විචාරය කියන එක ඒ අරමුණේම ක්‍රියා කරන අර පක්ෂය ක්‍රියාපත් සලන්නේ නැතුව වටේ කැරකෙන්න වාගේ විතර්කේ භාවනා අරමුණෙන් පිට නොගිහින් ඒකෙම ක්‍රියා කරන අපේ ආනාපාන සති භාවනාරමුණ ගැන බැලුවොත් හුස්ම ගන්න පිට කරනකොට නාසයේ අගට අවධානය යොමු කරලා සිහිය පිහිටුවා ගන්නවා. ඒ අරමුණටම නැවත අපි කල්පනාව යොදවනවා. අපි ඒකට කියනවා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීමේදී ක්‍රියා කරන්නේ විතර්කයේ තමයි. ඊළඟට හුස්ම ගන්න පිට කරන අරමුණ හුස්ම වදින තැන එතනම හිත හැසිරෙනවා ඒකෙම ක්‍රියා කරනවා. අන්නේතන ක්‍රියා කරන්නේ ਵਿਚාර. වෙනත් භාවනා අරමුණු වල වුණත් එහෙමයි. ඔය කසිනාදී අරමුණු අනෙක් අනුස්සති ආදී අරමුණු හැම එකම විතර්කයේ ස්වභාවය තමයි අරමුණට නංවන එක. විචාරයේ ස්වභාවය තමයි අරමුණේ හසුරවන එක. මේ සමාධි අංග පහෙන් විතර්ක විචාර දෙක තමයි ඊට ප්‍රධානවත් සියලුම සමාධි භාවනාවලදී විතර්කයෙන් සිත භාවනා අරමුණට නංවනම විචාරයෙන් ඒ හිත එම භාවනා රෝමණේම හසුරවන මේ විදියට ක්‍රියා කිරීම නිසා හිතට මේ භාවනා රමුණෙන් පිටපණින්න එහෙ මෙහෙ දුව ඇවිදින්න කලබල වෙන්න හැටියක් ඒ භාවනා අරමුණේම තැම්පත් වෙලා තියෙනවා මෙහෙම භාවනා අරමුණේ තැම්පත් වීම නිසා මේ විතරක ਵਿਚාර දෙකේ ක්‍රියාකාරීත්වය නිසා ප්‍රේතිය කියන එක පහළ සිත හොඳට තැම්පත් වෙනකොට පිට දුවන්නේ නැති වෙනකොට ඒ වගේම හිතේ කයේ සංසිඳීමත් ඇති වෙනවා එහෙම ඇති වෙනකොට සිතේ ප්‍රීතිය ඇති වෙනවා තුන්වෙනි අංගය ඒ ප්‍රීතිය ඇති වුණාම තවත් සුඛය පැත්තට සැපය කියන එක පැත්තටත් බර වෙනවා. ප්‍රීතියත් ඇති වෙනම හිතේ කයේ සැපය කියන එක ඇති වෙනවා. එතකොට මේ හතරවෙනි අංගය සුඛය කියන එක. මේ අංග ටික එකට එකතු වීමෙන් හිත හොඳට තැම්පත් වෙනවා. ඒකාග්‍රතාවය කියන්නේ ඒක තමයි. සිත හොඳට එකඟ වෙලා හිටිනවා. මෙන්න මේ විදිහටයි මේ විතර්ක ਵਿਚාර ප්‍රේතිසුඛ ඒකාග්‍රතා කියන සමාධි අංග පහ ක්‍රියා කරන්නේ වැඩ කරන්නේ. තමන් යම්කිසි සමාධියක් උපදවා ගත්තනම් ඒ සමාධිය හොඳට ප්‍රගුණ කරන්නට ඕන. එහෙම ප්‍රගුණ කළා තමයි ඊළඟ සමාධියක් ගැන ක්‍රියා කරන්න කටයුතු කරන්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කළා තියෙනවා. සමාධියක් උපදවාගත්තු තැනැත්තා ඒ තමන් උපදවාගත්තු සමාධිය ප්‍රගුණ කරන්නේ නැතුව ඊළඟ සමාධිය උපදවා ගන්න ඕනේ කියලා වෑයම් කළොත් ක්‍රියා කළොත් මොකද වෙන්නේ උපදවාගත්තු එකත් පිරිහිලා යනවා උපදවා ගන්න තියෙන කෙනොත් පෙරහිලා. බුදුරජාණන් වහන්සේ වදාරනම විශාල කන්දක වාසය කරන දෙනක් මේත පෙර නොකෑ තන කන්නට ඕන නොබිව් පැම්බොන්නට ඕන කියලා පල්ලෙහාට බහින්න කල්පනා කරනවා. ඒ දෙන ඉස්සරහා පාදයක හරියට තියන්නේ නැතුව පිටුපස පාදයක උස්සනවා. මොකද වෙන්නේ කන්දෙන් පෙරලිලා යනවා. ඒ වගේ සමාධියක් උපදවා ගත්තනම් ඒ සමාධිය හොඳට ප්‍රගුණ කරන්න වැඩි දියුණු කරන්න නැතුව ඊළඟ සමාධියක් උපදවා ගැනීමට කටයුතු කළා නම් එයින් මෙන්නේ පිරිහීමක් තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනම සමන් යම්කිසි සමාධියක් උපදවා ගත්තනම් ඒක හොඳට ප්‍රගුණ කරන්න පළපුරුද්ද ඇති කරගන්නට ඕන. මේ සමාධිය ප්‍රගුණ කර ගැනීමේ තමන්ට අවනත කර ගැනීමේ තමන්ට කීකරු කර ගැනීමේ ආකාර පහක් අපේ බණපොත්වල සඳහන් කරනවා. ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වෘත්තාන පච්ච වෙක්ඛන කියලා. ඒ ධානයක් සමාධියක් අර්පණා සමාධියක් හෝ උපචාර සමාධියක් හෝ හොඳට පළපුරුද්ද ප්‍රගුණතාවය ඇති කරගන්න පිළිවෙල. ආවජ්ජන ආදී පහට කියනවා පංච වසීතා කියලා. තමන්ට අවනත කරගන්න කීකරු කරගන්න කාරණා පහ ආමජ්ජන තමන් සමාධියට බැහැලා ඒ සමාධිය වැඩි දියුණු කර ගැනීමට මේ සමාධි අංග ආවර්ජනය කරමින් මතකයට ගනිමින් හිතේ උපදවමින් පුරුදු කරන්නට ඕන. ආවර්ජනය කරනවා කියන්නේ නැවත නැවත හිතට ගන්නවා මතකයට ගන්නවා. සමාපජ්ජන කියන්නේ වහාම සමාධියට සමවැදීමේ දක්ෂතාවය ඇති කරගන්න ඕන. අදිත්‍යාන තමන්ට කැමති අඩු වෙලාවක් වැඩි වෙලාවක් සුළු වෙලාවක් හෝ සමාධියෙන් ඉඳීමේ ශක්තිය ඇති කර ගන්නට ඕන. වට්ටාන තමන් අදිෂ්ඨාන කළ හරියට වෙලාවටම සමාධිය අවසන් කිරීම. පස්වෙනි එක පච්චවෙක්කන කියලා ඒ පච්චවෙක්ඛන කියන එක අර මුලින්ම කරපු ආවජ්ජන කියන එකටම සම්බන්ධ වෙනවා. මේවා ප්‍රගුණ කරන්නට ඕන. ප්‍රධාන වශයෙන් මේ ආවජ්ජන කියන එක විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ සමාධි වශයෙන් සම්මුති වශයෙන් නැවත නැවත මෙනෙහි කරමින් හිතේ උපදවන්නට ඕන හිතේ කාවද්දන්නට ඕන මුලින් වැඩි කාලයක් විනාඩි 4ක් 5ක් හෝ එකක් මෙනෙහි කරලා ටිකක් භාවනා කරන්නට ඊළඟට වෙලාව අඩු කරගෙන එන්නට ඕන. විනාඩි 4ක් 3ක් මේ සමාධි අංග වලින් එකක් සම්මුති වශයෙන් මෙනෙහි කරනවා. විනාඩි 2ක් විනාඩියක් එතකොට ඒක සමාධි අංගයක් විනාඩියක් ආවර්ජනය කරනවා. සම්මුති වශයෙන් මෙනෙහි කරනවා. විතර්කයේ විනාඩියයි ਵਿਚාරයේ විනාඩියයි ওই විදියට මේ කාලයත් අඩු කරන්න ඕන භාවනා කළා තත්පර 30ක් තත්පර 15ක් 10ක් තත්පර 5ක් තත්පරයක් දෙකක් ඔය විදියට කාලය අඩු කරමින් මේ සමාධි අංග පහ මෙනෙහි කර කර සම්මුති වශයෙන් ප්‍රගුණ කරන්නට එහෙම හොඳට ප්‍රගුණ වුණාම මේ සමාධි අංග පිළිබඳව යම්තං සිහි කල්පනාවක් ගත්තු පමණින් මතක් කළ පමණින්ම ඒ සමාධි අංග පහ තමන්ගේ හිතේ පහළ වෙනවා සමාධිය අදිෂ්ඨාන කරලා මේ සමාධි අංග ප්‍රගුණ කළා ඒකත් අදිෂ්ඨාන කළාම මේ අංග පහ ශනිකව පහළ වෙනවා. ඒ අංග පහ මතක් කළ පමණින් හිතේ පහළ වෙනවා. එහෙම පහළ වුණාම තමයි ඒ සමාධිය ඊටාම බලවත් වෙන්නේ ශක්තිමත් වෙන්නේ. තමන්ට අවනත කරනවා කියන්නේ තමන් කැමති වෙලාවක් හිතුව වෙලාවක් සමාධියේ ඉන්න හිතුව වෙලාවට අවසන් කරන්න හිතා සුළු වෙලාවක් හිතා වැඩි වෙලාවක් වාසය කරන්න මේ වගේ දේවල් ඔක්කොම කරන්නට පුළුවන් වෙනවා මේ කියන ලද ආකාරයට සමාධිය ඩිංගක් ප්‍රගුණ කරගැනීම ආවජ්ජන සමාපජ්ජන අදිත්‍යාන වෘත්තාන පච්චවෙක්ඛන කියන මේ ආකාරයට ප්‍රගුණ කළාම සමාධිය ඊටාම බලවත් වෙනවා ශක්තිමත් වෙනවා එතකොට තමයි තමන් හිතුව වෙලාවට තමන්ට කැමති වෙලාවක් ඒ සමාධියේ වාසය කරන්නට පුළුවන් වෙනවා. නිරෝධ සමාපත්තිය මාගේ දවස් ගණන් වාසය කරන්නට බෑ. වරුවක් සමාරක් දවසක් වැනි කාල සීමාවක් මේ සමාධි භාව ළමාදියට සමවැදිලා වාසය කරන්නට පුළුවන්කම ඇති වෙනවා. සියලු අර බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ඒ අවස්ථාවේදී සියලු කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත අර්පණා සමාධියට ප්‍රථම ධාන සමාධියට එළඹිලා වාසය කරනවා බුදුරජාණන් වහන්සේ මා මුලින් සඳහන් කළ සූත්‍ර පාඨයෙන් දේශනා කළේ මෙන්න මේ කාරණය. මහණෙනි සම්මයක් සමාධිය කියන්නේ මොකද්ද? මේ ශාසනයේ යෝගාවචර භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ධානයේට එළඹ වාසය කරනවා මේ සමාධි භාවනා කරන අයට තමන් කැමතිනම් මේ සමාධිය වැඩි දියුණු කරන්නට පුළුවන්. අපි කවදත් කරන්නේ ආනාපානසති භාවනා කර්මස්ථානයයි සමාධි වශයෙන් සමාධි මාර්ගයේ යනකොට ඕනෑතරම් දුරක් යන්නට ආනාපාන සති භාවනා කර්මස්ථානය ප්‍රමාණවත් වෙනවා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධාන හතර පිළිබඳවම දේශනා මේ ධාන හතරම සම්පින්දණේ කරලා මෙන්න මේක තමයි සම්මා සමාධිය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ පළමුවෙන්ම පහළ වෙන සමාධිය අර්පණා සමාධිය එහෙම නැත්නම් ප්‍රථම ධානය කියන එක. මේක විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් යුක්තයි. මේ සමාධිය උපදවාගත්තු තැනත්තා මේ අර්පණා සමාධිය කියන එක ඊතා හොඳින් ප්‍රගුණ කරන්නට ඕන. හරමා කලින් සඳහන් කළ ආකාරයට නැවත නැවත සමාධියට සමවදෙමින් තමන් ලබාගෙන උපදවාගෙන තිබෙන සමාධියට සමවදිනම ඒ සමාධියෙන් වාසය කරනම කියන අදිෂ්ඨානයේ තබාගෙන නැවත නැවත නැවත නැවත භාවනා කරන්නට ඕන. මේම නැවතත් සමාධියට සමවදින්න පුරුදු වෙන්නට ඕන. ඒ සමාධියට සමවැදීමේදී තවත් කරුණු කීපයක් කියන මුලදීම සිහියට නගා ගන්නට. ප්‍රථම ධානය ආදී ධාන උපදිනකොට නීවරණ කියන ධර්ම යටපත් වෙලා නමුත් අපි සමාධියකට ධානයයකට සමවදිනකොට මුලින්ම අදිෂ්ඨාන කරලා ඒව හිතෙන් ඈත් කරන්නට ඕන. කාමච්ඡන්දය මේ කාම වස්තුන් නිසා සත්‍යයන් මහා දුක්වලට භාජනය වෙන හැටි ඔවුනොවුන් යනකොටාගෙන මිනේ මරාගෙන විනාශයටපත් වෙන හැටි ඒවැ ආදීනමේ සලකන්නට ඒ වගේම ව්‍යාපාදයක් නිතරම ඔනෝන් ගැටෙන එකක් බහින් බස් වෙලා කලකෝලහල වෙලා ඔවුනෝන් විනාශයටපත් වෙනවා මේ ව්‍යාපාදේ නිසා මෙන්න මේ ආදීනම සලකන්නට ඒ වගේම තීන මිද්දය උදාසීන කමට කම්මැලි කමට නිදිබර ගතියට බර වෙච්ච තැනත්තා මෙලවණියත් පිරිනව පරලවෙනුත් පිරිනව සාසනේ ගුඩවනන්නත් බෑ ඒකත් බොහොම ආදීනව ඇත උද්දච්ච කුච්චය හිත විසිරී යාම පසුතැවිලි වීම මේවා ඊ타ත්ම ආදීනම සහිතයි ඊළඟට විචිකිච්ඡාව තුනරුවන් ගැන ධර්මයේ ගැන ප්‍රතිපත්ති ධර්මයන් ගැන තියෙන දෙගිඩියා මේම ආදීනමේ සලකලා මුලින්ම හිතෙන් ඒවා අයින් කර ගන්න ඕන අදිස්ථාන බල. ඊළඟට මේවයන්ගෙන් වෙන් වෙච්ච සමාධියේ සුවතාවය සාන්ත ප්‍රණීත භාවය කල්පනාමට අරගෙන ඒ පැත්තට සිත යොමු කරගන්නට අන්නේම තමයි සමාධියකට සමවදින ඊට පසුව තමන් උපදවාගෙන තියෙන සමාධියට සමවැදෙනවා කියලා තමන් කරගෙන ආපු භාවනා කර්මස්ථානයට අවධානය යොමු කරලා භාවනාවේ වාසය කර. හේම භාවනාවට භාවනා අරමුණට සිහිය පිහිටවාගෙන වාසය කරනකොට සිත භාවනා අරමුණේ පිහිටවා ගන්න. තමන් උපදවාගෙන තිබෙන සමාධියට වැටෙනවා. මුලින්ම අදිස්ථාන කරන්නටත් ඕන මම මෙච්චර වෙලාවක් මේ සමාධියෙන් වාසය කරනවා කියලා. අදිස්ථාන කරලා විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේවා සිහියට ළඟා ගනිමින් සමාධියට සමවදෙලා පුරුදු වෙනකොට ඒ කාලය ටිකෙන් ටික දික් කරන්න අඩු කරන්න තමන් කැමති හැටියකට කරන්නට පුළුවන් වෙනවා. පැයක් දෙකක් තුනක් හතරක් පහක් හතක් අටක් වැනි කාලයක් වුණත් ඒ සමාධියෙන් වාසය කරන්නට පුළුවන්කම ඇති. මේ විදිහට නැවත නැවත සමාධියට සමවදෙමින් හොඳට සමාධිය ප්‍රගුණ කරන්නට ඕන. හොඳට ප්‍රගුණ කරගත්තාම තත්පර ගාණෙන් සමාධියට බහින්න සමවදින්න තමන් හිතුව වෙලාවට සමාධිය අවසන් කරන්න නැගී සිටින්න මේ ආදී කරුණු ඔක්කොම සම්පූර්ණයි. එහෙම හොඳට ප්‍රගුණ වුණ බව සලකලා ඊට පස්සේ තමයි ඊළඟ දෙවෙනි ධ්‍යානය උදෙසා භාවනා කරා. තමන් උපදවාගත් පළවෙනි ධ්‍යානයේට සමවැදිලා වාසය කරනවා කියලා දිගටම භාවනා කළොත් ඒ සමාධිය දියුණු වෙනවා මිසක් දෙවෙනි එක ගැන ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා දැන් භාවනා යෝගියා පළමු වන සමාධියට සමවැදීමේ අදහස අත්තර දමලා දෙවෙනි සමාධියට දෙවෙනි ධානයට යන්න ඕන උපදවා ගන්න ඕන කියලා කල්පනාව ඇති කරගෙන භාවනා කරන්නට ඕන මෙහෙම භාවනා කරගෙන යනකොට ඒ සමාධියේ තියෙන අංගවල විතර්ක ਵਿਚාර කියන මේ දෙක තමන්ගේ මේ සමාධියට මහා කරදරයක් හිරිහැරයක් සිතට කයට මහා කරදරයක් කියලා හැඟෙන්න පටන් ගන්නවා. ඕම නැමත නැමත භාවනා කරනකොට මේ විතර්ක ਵਿਚාර දෙක හිතෙන් ටික ටික ඈත් වෙන්නට පටන් ගන්නවා. මෙහෙම නැවත නැවත සිය දහස් වර භාවනාවට වාඩි වෙලා භාවනා කරමින් සේවනය කරනකොට ක්‍රමයෙන් ටික ටික ගිහිල්ලා මේ විතර්ක ਵਿਚාර කියන දෙක හිතෙන් අයින් වෙලා යයි. පුරුදුතාවයට අනුව විතර්කේ අරමුණට නැංවීම විචාරයේ අරමුණේ ක්‍රියා කිරීම නොකලත් ඵලබුරුද්දට අනුව හිත භාවනා අරමුණේ පිහිටා සිටින මේ විතර්ක ਵਿਚාර දෙක හිතෙන් අයින් වෙලා යන්නේ දෙවෙනි ධානය කියන එකේට. දෙවෙනි ධානයේ උපදුනහම විතරක ਵਿਚාර කියන මේ දෙක අයින් වෙලා ප්‍රේතේ සුඛ ඒකාග්‍රතා කියන අනෙක් අංග තුනෙන් යුක්ත දෙවෙනි ධානයේ පහළ වෙනවා. මේ දෙවෙනි ධානයත් කලින් එකී ආකාරයටම ප්‍රගුණ කරන්නට ඕන සේවනය කරන්නට ඕන සිය දහස්වර සේවනය කරන්නට ඕන ඒක හොඳට ප්‍රගුණ කළා සේවනය කළා තමන්ට අවනත කරගෙන කීකරු කරගෙන ඊට පස්සේ දෙවෙනි ධානයේට සමවැදීමේ අදහස අත්හැර දමලා තුන්වෙනි ධානයේ උපදවා ගැනීම සඳහා අවධානය යොමු කරන්නට ඕන. එහෙම යොමු කරගෙන භාවනා කරගෙන යනකොට මේ සමාධි අංග ප්‍රීතිය ඒකමා කරදරයක් හිරිහරයක් හැටියට භාවනා යෝගියාට වැටහෙන. මේක හිතට මහා කරදරයක්ම අවදාාරිකයි ගොරෝසු. මේම තුන්වෙනි ධානය උපදවා ගැනීමේ අපේක්ෂාවෙන් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය කියන එක හිතෙන් ටික ටික ටික ටික අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහිල්ලා ධානසිතෙන් ඈතටම යනවා ප්‍රීතිය කියන එක. එතකොට මොකද වෙන්නේ? සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධානයේ පහළ වෙනවා. ඒ තුන්වෙනි ධානයත් පළමකී ආකාරයෙන් ඒකට සමවදෙමින් ඒක සේවනය කරමින් භාවනා කරන්නට ඕන ප්‍රගුණ කරන්නට එහෙම ප්‍රගුණ කරගෙන ගියාට පස්සේ ඊළඟට මොකද වෙන්නේ මේ සමාධියේ තියෙන සුඛය කියන සැපය ඒකත් මහ කරදරයක් හැටියට භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා එහෙම නැවත නැවතත් සමාධිය අදිස්ථාන කළා භාවනා කරගෙන යනකොට මේ සුඛය කියන එකත් හිතෙන් ඈත් වෙලා ඈත් වෙලා යනවා ධානසිතෙන් ඈත් වෙලා ඈත් වෙලා යනවා ඊළඟට ඉතුරු වෙන්නේ ඒකාග්‍රතාවය කියන එක තමයි උපේක්ෂාව සැප දුක් දෙකටම යන්නේ නැතුව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන හතරවෙනි ධානය. සුඛයත් ඉවත් වෙලා ගිහිල්ලා උපේක්ෂාවෙන් යුක්ත සතරවෙනි ධානයට පැමිණෙනවා යෝගාවචරය. ඒ සතරවෙනි ධානයේ අකම්පණීයයි ආනන්ද සමාධි කියනවා. සද්ද බද්ද අරවමේ මොනම දෙයකටවත් කම්පණයටපත් වෙන එකක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ අර්පණා සමාධිය ප්‍රගුණ කරමින් සේවනය කරමින් වැඩි දියුණු කරමින් ඉදිරියට යන්නේ ප්‍රථම ධානයෙන් දෙවෙනි එක දෙවෙනි එකෙන් තුන්වෙනි එක තුන්වෙනි එකෙන් හතරවෙනි එක මේ හතරක් කෙසේ වෙතත් පළමුවන ධානය කියන ඒ අර්පණා සමාධිය උපදවා ගත්තත් භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙනවා ඊළඟට විදර්ශනාවට බැහැීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා විශේෂයෙන් හිතේ එකඟතාවය ඇති කරගෙන විදර්ශනා භාවනා අරමුණට හිත යොමු කළහම ඒ අරමුණේ කාගෙන ඒකට බැසගෙන පිවිසගෙන වාගේ පවතින. ඒ අරමුණේ පිහිටා සිටීම නිසා එම අරමුණේ තිබෙන අනිත්‍යතාවය ආදිය භාවනා යෝගියාට මනසේ වටහා ගන්නට පුළුවන් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් සංවේදනාවක් වේදනාවක් ගැන බලමු. ශරීරයේ ඇති වෙන පහළ වෙන වේදනාවකට හිත යොමු කළාම ඒකේ හිත කාවැදිලා වගේ ඇලුනා මගේ හිතේ. මේ සමාධි බලය නිසා ඊළඟට ඒකේ අනිත්‍යතාවයේ මනසේ වැටහෙන මෙන්න මේ වගේ අපි සමාධියේ වඩන්නේ විදර්ශනා භාවනා බට උපකාරයක් වශයෙන් හිතේ එකඟතාවයේ තියෙනකොට විදර්ශනා භාවනා අරමුණු හිතා හොඳින් මෙනෙහි කරගන්නට පුළුවන් ඒ ගැන අවබෝධය ලැබෙනවා. මේ විදිහට සමාධියත් මේ භාවනා යෝගීන්ට විදර්ශනා භාවනා මාර්ගයට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඉතින් කාලයේ අවසන් මේගෙනයි යන්නේ මේ පින්වතුන් දැන් පැයකටත් වැඩි කාල සීමාවක් ධර්ම ශ්‍රවණේ කළා තමන්ගිය භාවනා මාර්ගයේ පිළිබඳව තමයි බොහෝ සෙයින් මේ කාල සීමාවේ කරුණ ඉදිරිපත් කළේ තවදුරටත් භාවනා මාර්ගයේ පිළිබඳව හැම දිනාටම වැටහීම ඇති වෙන්නට ඇති මෙතෙක් විස්තර කළ හැටියට තමන් කරගත්තු භාවනාව පිරිහිලා යන්න නොදී ආරක්ෂා කරගෙන වාසය කරන්නට ඕන තමන්ට තියෙන එකම සැලසිල්ල පිළිසරණ ඒක තමයි ඒක ආරක්ෂා කරගෙන වාසය කරාම මේ සමාධි විදර්ශනා භාවනා බලය තමන්ට ජීවිත අවසානයේ දක්වා පවත්වා ගන්නට පුළුවන්කම ලැබුණොත් ඒකම ප්‍රමාණවත් වෙනවා සතර අපාදුක් වලින් මිදී ගැනීමට. ඒ නිසා ඊ타ත්ම ආනිසංසදායකයි මේ කාටත් තියෙන පිළිසරණයි පිහිටයි මේ බුද්ධ ශාසනයේ සමාධි විදර්ශනා භාවනා මඟ ගමන් කිරීම. දැන් ඉතින් කාලයේ අවසන් වෙනම මෙච්චර වෙලාවක් මේ හැමදෙනාම ඉතා ශ්‍රද්ධාවෙන් හිත කය මේ දහම් හඬට යොමු කරලා ධර්ම ශ්‍රවණේ කළා ඒ ධර්ම ශ්‍රවණේ කිරීම ආදී වශයෙන් වටින පින්කම් රාශියක් සිද්ධ වුණා ඒ වගේම දින හතක් මුළුල්ලෙහි කැප වෙලා සමාධි භාවනා කළා මේ ආදී වශයෙන් අතිවිශාල කුසලස්කන්ධයක් සිද්ධ කරගත්තා. මේවා ඊ타ත්ම වටිනා කුසල ධර්මයන් සමන්ත බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේ සිදු කර ගන්නා ලද පුණ්‍ය බලමයි මේ හේතු කොටගෙන හැම දිනාටම අවසානයේදී තම තමන් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන බෝධියකින් උතුම් මමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියලා පැතුම තමයි.